take the end of all time. කිව්වනේ බබා පයින් ගැහුව විතරයි. ඇතද හරි ඔයා තාත්තාව හොඳටම බය කලා පැටියෝ තාත්ත බයවුනා විතරක් නෙවෙයි ඔයාගේ තාත කන්ද පහට පෙරල්ලා ගියා බුම් බූම් ගාලා <laughs> තාත්ත රැවැට්ටුවනේ අයියෝ <laughs> කනකාට මිත්‍රෝරණි වැරදි වැටහීමක් කකුල හොල්ලල විතරයි. මට හිතනවට පයින් ගහන්න මේ සතියට කරපු තුන්වැනි වැරද තමයි ඉතින් කටවහගෙන යන්න යන්න ඉතින් කිව්වාම. ආනේ මෙයාට පුංචි උවතලෙක් ඉන්නවා වගේ පිස්සද ඔහගේ මොලේ නරක් වෙලාද ආපෝ මෙයානම් හරි සැව අම්ම කෙනෙක් වගේ මැනී මන් දන්නවා මේක අලුත් දෙයක් කියලා මාත් බයෙන් ඉන්නේ හැබැයිවා මේකට බයවෙනවා වැඩි හරිමම් බයනොව ඉන්නම් ඕ ඇත්තමයි මාත්තිකන් දියයකු වගේ වෙලා පොඩක්කින්න එය කොය කිහිල්ලද you පොල්ටෝගේ <laughs> අල්ලයි මගේ නැට්ට <laughs> ඉතිරික ඩොක් ඩොක් ඔන්න මල් ළඟට බාවා අල්ලගන්න පුළුවන් හරිද අනේ දැන්වත් පෙන්න්නන්නකෝ බයිවෙන්න එපා පැටිය බයවෙන්න පුළුවන් බබාට ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නිකර තියන්නේ බයගිනි තාත්ත පිස්සුද තාත්ත බයනෑ දැම් බලන්න අපේ පැටියගේ සෙල්ලම් පිට්ටනිය ආ ශා මටනං හිතාගන්නවත් බෑ. මමමය හැදුවේ මේ අපි පවුල්ල ඒයි මං මෙතන නෑනේ ඔයා එන්න අපේකට අපි ඉන්න ඔයත් එක්ක එන්නම් ඇතටම ගොඩක් වැඩනං ඉවරයි පවතියන්නේ චූඩ් චූටි වැඩ ටිකක් මටනං හිතාගන්නත් දේ ඔය බාට ගැලපෙන පරිසර වෙනස් කරලා මං බාට ගැලපෙන්න්න පරිසරය වෙනස් කරලා ඒකම වීලුවක් මැනි මේ පරිසරේ තමයි අපේ බව උස්මහත් වෙන්නේ ඒක ඔහට වෙනස් කරන්න බෑ ඇයි මට බැරි මන් තමයි මේ ලෝකෙ වාසය කරන දැවන්තය හොඳයි බලමුක තාත්තේ හැබැයි මට දරුවගේ තරුණ කාල දේවල් මැවිල පේනවා එලියට එන සීන් මොනවත් අල්ලන්න එපා. පිටඩිය වහන්නයි යන්නේ. මේක හැදුවේ ළමයින්ට. බා බබෙද්ද? අහ්. උත්තර ඕනේ. අයි ඔයා දැන් දෙන්නේ. පිට්ටනිය බලන්න පරක් වුණානේ. ආ හරි හරි. මම පස්සේ ඇවිත් බලන්න. හොඳයි. ගින්ගෙන්න. ඒක නෙමෙයි. මට හිතෙන දියුගට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. හපොයි නෑ. ඔය ඉන්නේ ගහක් ගලක් වගේ. පොඩ්ඩක් කතා කරලා බලන්න. සාමාන්‍යයෙන් පිරිමින්ගේ ප්‍රශ්න ගැන පිරිමි කතා කරන්නේ නෑ. කරන්නේ තට්ටුවක් දාලා හිත හදන එක. ඒක මම මෝඩ වැඩක්. ඒ ගෑනුන්ටනේ ගෑනුන්ගේ හිත හදන්න නම් ගොඩක් දුක් විඳින්න ඕනේ. හරි හරි හරි මං ගිහින් බලන්නම්. ඇයි ඇයි කරදර කරන්න තු ඉන්නවා. මං කරදරයක්ද. ඒක නෙවෙයි. ඇලි හිතන් ඉන්න ආට මොකක් හරි ප්‍රශ්නයක් කියලා. මං එයට කිව්වා ඇත්තටම මං කල්පනා කළේ ළඟදිම මට මෙහෙන් යන්න වෙයි කියලා. ඔයාට තේරෙනවනේ. හොඳයි. මං එයට කියන්නම් ඔයාට ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකේ තරම් දෙයක් ඈ. මේ අහන්න. ඔයාට තේරෙනවනේ මං දැන් හුඟක් වයසයි මැනි. ඔයගොල්ලන්ගේ හොරතල් වැඩවලට මාව ගැලපෙන්නේ නැහැ. මොනවද ඔයා මේ කියවන්නේ? පවුලක් හදාගන්නවා කියන්නේ ලොකු වගකීමක් මට ඔයා ගැන සතුටුයි. මං පිටස්තර කෙනෙක් ඔයාට තේරෙනවානේ. ඔයා කැමති නැද්ද මගේ ළමයා වෙනුවෙන් ඉන්න? නෑ නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. ඔයා වැරදි විදිහට තේරුම් ගන්න එපා. හරි හරි. ඔයා කැමති තැනකට යන්න. ගිහිල්ලා ඇඟේ හයිය හත්තිය පෙන්නලා ඉන්නකෝ. මගේ කමකට නැති පවුල් ජීවිතේ හින්දා ඔයාගේ වීර ක්‍රියාදාමයන් අතර කරන්න එපා. මං හිතාගෙන හිටියේ ওই විදිහට තරහා යන්න එලීට කියලා. මැනේ ඔහොම ඉඳ කවුවත් මෙහෙන් යන්න ඕනේ නෑ. ඉතින් මං කිව්වන පිරිමිගේ ප්‍රශ්ට පිරිි කතා කරලා හරියන්න නෑ කියලා ඇයි මොකතුනේ තියකු යන්න යනවලු හෝ හෝ මේක අපේ ජීවිතය ලස්සනම කාලයක් මොකද අපේ පවුලට අලුතෙන් අමුත් එක් එකතුවෙන යන්නේ නෑසිට් එය අමුත්තව අපිට අයිති නෑ හරි ඇත්ත ඒත් අපි එක පවුලක්නේ නෑසිට් දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා මැනිට දැන් වගකින් ගොඩක් තියෙනවා මන්දන්නවා අපි හුඟක් විනෝදෙන් හිටිය ඒත් අපි දැන් වෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මටත් යන්න කාලේ හරි. නෑ සිඩ්. අපි දෙන්න නෙවෙයි. ක්‍රෑෂ් එදී අපිත් එක්ක එනවද? ක්‍රෑෂ් විතරද? නැත්නම් එඩීද? මම තනියම හරි කලබල වෙන්න එපා කලබල වෙන්න එපා මන් දන්නවා යාළුවෝ හදා ගන්න මගේම අංචුවක් හදා ගන්නවා ඒක තමයි හොඳම දේ ඒ කොහොමද මිත්‍රවරුනි සුබ දවසක් තමක් නෑ අඩුම ගාන ලස්සන පෙනුමක්කත් තියෙනවනේ của lá cậu thì nói thế cậu đi nghe Wow. කවුද? අනේ පව් දරුවෝ ටික මට තේරෙනවා තනියම ලෝකෙට එන්න තියෙන අමාරුව. මලිව හොඳට බලාගන්න ඕනේ අම්ම චූටි මලි වරන් එන්න කලපු දවට කොහොම ස්තුති කරන්නද බන්ද දගේය හරි නලකයි තාව පොඩ්ඩ මට පපුය මගුවත් හැදෙනවා ඔයාට දුකහිතුරද මං බොරුවට බැන්න පැටියෝ හරි එන්ඩ කදුව ගන්න බේන්න මැනී මාම අර එලී නැන්ද කොහොමද හොන්ඩයි මෙයාලාවත් අතුවකට චන්ඩි පැංච මේ දඟය සිට් ඔය මොනුව හිතාගෙන හිටියත් ඕක හරියන වැඩක් නෙවෙයි ළමයින්ට ඔවහෙයි මේ ළම යවාගෙන නෙවෙයි සිට් එයාලගේ අම්ම එයි ඔයාට ඒ තනතුර හරියන්නේ නෑ. ඒ මොකද? පළවෙනි හේතුව අනුන්ගේ බිත්තර හොරකම් කිරීම. දෙවෙනි හේතුව නොසලකින නිසා බිත්තරයක් කුඩු වෙන්න ගියා. සිද් මේ බිත්තරයිති අම්ම ගොඩක් දුකින් ඇත්තේ. නෑ මම මේවා හොයාගත්තේ අයිෂාට තිබිලා. මං හිටියේ නැත්නම් මෙයාලට කවුරුත් නෑ. ඕ සිද් මං ඔයා ගැන දන්නවා. ඔයාටත් ලස්සන පවුලක් හදාගන්න පුළුවන්. හොඳ හැඩකාර ගෑනු ළමෙක් ඒ වගේම මුලේ අඩුවෙන් පාවිච්චි කරන කෙනෙක් වෙනය කැමති නැති සුවද මැනේ කියන දැන මේකයි සි මට තේරෙනවා මම වාපෝ ගෙනියන්න ඔයාල පවුලක් හදාකන්නෝ මං හැමදම තනිය ගන්න කාත් කවුවත් නෑන එක අතකින් එහෙම ඉන්නක හෝදයි අයිස් අතරේ හැමදාම තනිකඩම පාලුවෙන් ජීවත්වෙනවා මං කියපු දෙේ තේරුන්න ඒක තමයි ඇත්ත සිඩ් නවතින්න නෑ නෑ ඔයා කලබල වෙන්න පා එයා පහු වෙනවා මෙච්චර කල් ඉඳලා තෝ අයා ගැට දන්නේ නැද්ද ඇයි මං ඔයාලව ගෙනියන්නේ මං ළමයින්ට ආදරෙයි ඔයාලව බලාගන්නවා කරුණාවන්තයි ඒ වගේම දයාවයි මොකද හිතන්නේ කැමතියි කියලා මන් දන්නවා. ආ අඬන්න එපා අඬන්න එපා මන් දෙමෙන් නැති තැනක් හොයාගන්න. කොයින්ද මං පිහ දාන්න? අනේ මන්දා අම්මා කෙනෙක් වෙනකන් ලේසි නෑ. මං ගැලපෙන්නේ නැද්ද? kidding? Boom, boom, acalaka, like a boom, boom, boom. I'm a cool. Boom, boom, acalaka, like a boom, boom. Menino, ah. Muna hildu ama halimalasana. මං හිතන්නේ බඩගිනි බඩගිනි නේද මං දන්නවා කරන්න ඕනේ ජී ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා කිරි චුට්ටක් මං ගන්නම් ඔබට ලං වෙලා මං හිතුවා ඔයා අම්මා කෙනෙක් කියලා

යාලත්තලම් පැටවුණේ මේක ළමයින්ගේ තැනක්ලු පොඩකින්ද ඔයාලත් ළමයිනේ ඔතන තියෙන මොකුත් කඩලා දාන්නේ අන්න අර සෙල්ලම් පිටිනේ විවෘත කළා. ඔහොම නවතින්න මේක කට්ටියට විවෘත කවුද? ඔහම ඉන්නකෝ. බලංගිනි මේකට මොකක් හරි කරන්නකෝ. ඒක ඉස්සලම ගත්තේ මගේ පැටියා. එහෙම නෙමෙයි. එහෙම තමයි. එහෙම නෙමෙයි. එහෙම තමයි. එහෙම නෙමෙයි. ඔව් කිව්වොත් යන්න වෙන්නේ අපායේ. මොකද උඩ හැදලා තියෙන පිස්සව. මං ළමයි තුන් දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඔහම මගේ ඇඟට කඩාපනින්න දුක නැද්ද? එපා. එහෙම වැටුනොත් වීදේ. ඇති ඔය ඇති නවතින්න. එපා එපා මට ඉන්න දෙන්න එපා. ඔහොම ඉඳ පැටිය මං එනවා. අසේ මට බෑ අම්මේ. ලෝකේ ඉන්න ළමා විශේෂඥයෝ කියලා දෙන ළමයි කැමති දේ කරන්න දෙන්න කියලා. දැක්කද මගේ මේ කකුලත් මහත් වෙලා. මහත් වෙලා? ඇයි එහෙම කිව්වේ? රොනල්ඩ් අදිව්‍ය ලෝකවත් ගයාද අයියෝ හරි දැ සෙල්ලං කළ ඉවරයි දැංගිතින් හිත හිත ඉන්න දෙයක් නෑ ඉක්මං කළ යව එලියට දාන්ට එකයි දෙකයි ඔන්න මන් තුනයිකිව පලාදායි ඉදි අසාගේට කොච්චද ශෝක්ද ඒමගේ පුතා නෙවෙයි ඉතින් මෙයාව මදිද? <laughs> හරි එළියට දාන්න. සීඩ්. <laughs> ආමැනි. <gasps> අනේ පැටියෝ. අයියෝ වැටේ. <sighs> මේක මං හිතලා කරපු දෙයක් නෙමෙයි. මේක මහා අපරාධයක්. අපිටත් කලින් එවරයක් කරලා අපි දැන් කම්මැලි වෙලා වගේ දෙයනේ කියලා කාටවත් තුවාලයක් උන් නෑනේ කට්ටියම සතුටු වුණා පුංචි ළමයිනේ අර බලන්න මං සැරයක් කිව්වනේ මෙයාලා ආපහු ගෙනියන්න කියලා දැම් බලනුව වෙච්චදේ ඔවමන් පිළිගන්නවා මෙතන විනය ප්‍රශ්න කිහිපයක් තියෙනවා කියලා විනය ප්‍රශ්නයක් ඒක විතරක් නෙවේ මෙතන තියෙන ගැටලුව එලියට දැම්ම බොහොම හොඳයි අපි එහෙනම් එයාව සුපිරි තරුවක් කරමු සතියේ තරුව එයාලා මෙහිට අයිති නෑ සිඩ් එයාලා කවුරුනත් කොහෙන් ආව වුණත් අපෝ ගිහිල්ලා දාන්න මෑණි මගේ දරුව කොහෙවත් යවන්න මට බෑ හරි බයවෙන්න බව හොමයින්ද අම්ම ඉන්නවනේ 大みかん回ってこいで。 ඇති කියලා. එහෙනම් ඉතින් ඔයා විල්ලා තියෙන තරහගේ පොසිලයක්ද? සීන්! ඇතුළට ඇතුළට ඇතුළට ඇතුළට කවුරුවත් මයිලයක්වත් හොලවන්න එපා. Ogolo anda ni pak. Punci petau bayi rela anda nama Ed amma langin inna lah. Bella! Ah! සී මෙයාල මෙයාට දෙන්න එයා මෙයාලගේ අම්මා මං කොහොමද දන්නේ මෙයා අම්මා කියලා ඇයි උපැන්න සාතිකෙත් ඕනද එයා ඩයිනසෝ කෙනෙක් මන් දාඩිය මහන්සියෙන් අවුදු ගානක් දුක් විඳලා හදපු පැටවුමේ තාම දවසයිනේ පිස්සුනට මෙයාලව දෙන්න අහගන්නවා මේ ඉන්න මගේ ළමයි මගේ පණ තියෙනකම් මෙයාලව ගෙනියන්න හිතන්නවත් එපා ඔහම පණ කඩාගෙන දුවන්න මට පිස්සුවක් නෑ. සිට් අයියෝ යන්න ඇත පහලට හයෝ එයා ඉවරයි හද වාවන්නේ අපි දැන් ආපසුයන් නෑ නෑ නෑ නෑ ආපහු යන්න බෑ හරි එලි මංගී බලන්නම් ඔයා ක්‍රෑෂ් වැඩිය එක අපහු ගමට යන්න. ඇත්තට එකන ලස්සන කතාවක්. එලි ඔයා දැක්කනදේ සතා මේක මහ භයානක ගමනක්. ඔයත් එනවනම් එන්න. හරි එන්නම්. හැබැ සිද්ද බේරගත්තයින් පස්සේ අනුටික කඩනවා. කාන්තාවන්ට මුල් තැන මන්තාම හිම උන්නේ නාවෙන්තර දිනුමක් නෑ මොකක්ති වේදෙනවා. <laughs> Sit! Sit! ඕමින්න නවතින්න ඔය වැඩේ දැන් හරියන්නේ නැහැ. එලි එලි කියන දේ අහලා නවතින්න. හරි කමක් නැහැ. ඔයාට මොකක් හරි වෙනසක් දැනුනොත් ඉක්මනට මට කියන්න. එතකොට අපිට පුළුවන් පරිස්සමෙන් ආපහු යන්න. හරි බලමුකෝ. ඒකට රහස් වචනයක් හදාගන්න. හොඳම දේ ළමයා හම්බෙන්න යන්න කියමු. ම්ම් බලන්නකෝ. ළමයා හම්බෙන්න යන්නේ. හොඳයිනේ. ඕක හැමෝම කියනවනේ. ඔයිට වැඩිය කොට ලස්සන නමක් හදාගන්න. මං කියන්නම් පීචස්. ඒ පත්තරක්නේ. මං ඒවට ආසයි. ඒවා රසයි, සිනිඳුයි, බෝල වගේ. ඔය වගේම. මං බෝලයක් වගේද? ආ බෝල ලස්සනයිනේ ඒකනේ මල් ලඟින්ම ඉන්නේ දකින හීනේ ඔයාලත් දකිනවද? අපි ජීවත්වල තියෙන වෙන ලෝකෙකට උඩින්. ඒ ගැන අපි දැනන් හිටියේ නෑ. මම මේ සිද්ධ හොයාගෙන ආවේ ඇත්තද පාර වරදින්න ඇති මේක රන් වෙන වෙලාවක් නෙමෙයි උදව්වට කට්ටියනික හොඳයි ඒක හරියන්නේ නැහැ වගේ යන්නේ? මෙයාගේ පිටින් පැනලා යනවද? අරයට අහුවනවද? ඔන්න මං ගියා. කට්ටිය මේ විදිහට එන්න. මේක නම් හරිම ෂෝ. කොපමණ මේ වගේ පිස්සු වැඩ කරන්න හිතන්නවත් එපා. tangi dia mang lo kui kia lah. Dan mama kata kia no ni. Mama. Perla, due nomás. නියම වැඩකාරයා. හරියට මගේ නැති වුණ සහෝදරයා වගේ. ඇත්තමයි. අපි මෙහව තියාගමුද? බක්. මගේ නම තමයි බක්. මේක මගේ රාජ්‍යය. බලමු සද්ද කොහොමද කියලා. බක්. නිකම් ප්ලාස්ටික් වගේන ඔයාල මෙහෙ මොනවද කරන්නේ ඩයිනසෝ කෙනෙ අපි යාලු පල්ලගෙනවා හැබැට එයා මැරිලා මෙහට සාදරයෙන් පිළිගන්නවා දැන්ඉතින් ගෙදර යනවා බැත්ත පලාට ඉන්ඩපා එයාව නැතුව යන්න බෑ හොමඉන්න මේ පිස්සු මුගතිය කියන කතාව ඇත්ත වෙන්න පුළුව ඒක හරි අපි දැන් ගොඩක් දුරාවනේ එයාව හොයාගෙන මියමු මට අඩිසලකුණු අම්බ වුණා එන්නේ අමු හේ! ඔයාල කැලෑ ඇතුළට ගියොත් අපායට තමයි යන්න වෙන. ඔයා කොහොම දේක හරියටම කියන්නේ බක් මැතිදුනී ඩයිනෝසර් අම්ම කෙනෙක් පැටව් තුන් දෙනෙක් අරගෙන යනවා හැබැයි තව මොකද කොළපාට ගුලියකුත් තියෙනවා. ඔය කොළපාට ගුලිය අපේ යාලුවෝ වෙන්න ඇති. හැම දෙයක්ම කිව්වේ සලකුණු වලින්ද අනේ නෑ විකාරද මං කලින් මේගොල්ලෝ එනවා දැක්කා ලාව ඇල්ල පැත්තට තමයි ගියේ එහෙ තමයි අලුතින් පැටව හදන්නේ එතෙන් යනවා නම් දුකාන්තේ වනය පව් කරන්න වෙනවා මරණයේ සානුව මැද්දෙන් යන්න වෙනවා ඊට පස්සේ අගාධ ගල් තලාව හරි ඇති ඔයාගේ විකාර කතා කියන වෙන කවුරු හරි හොයාගන්න අපි යමු නේද හෝ හෝ හෝ ඔයා ඔයා හිතුවද මේක විනෝදවෙන්න පුළුවන් තැනක් කියලා ඔයාටවත් පරිච්චමෙන් ඉන්ට බෑ මෙහෙදි මේ වගේ පොඩි දළ දෙයකින් මොනෝ කරන්නද මේ කැලේඉන්න රාක්ෂ දැක්කොට මං යට කතා කරන්න රූඩි කියලා හා ඇත්තද මං හිතාගෙන හිටවා කියපු විදියට එන මුංගා කොඳ ලස්සන වැදගත් නමක් වෙන්න ඇති කියලා මට කියන්න අර ඩයිනසෝර අම්මටත් වඩා ලොකු එකෙනෙක් මෙහි ඉන්නවද? ඔව් ඉන්නවා. ඔව් ඒක ඇත්ත. එයා තමයි මේක මට දුන්නේ. ඕ එයාද එතකොට ඔයාට කොලේ දුන්නේ? ඇත්තට ඒක හරි ලස්සනයි. සමහර විට එයා අපිටත් ඔය වගේ එකක් දෙයිද දන්නේ ලෝකේ හරි පුදුමයි කියන්නේ ඕකනේ. වනාන්තරයට ඇතුල් වෙනවා නම් සේරම බලාපොරොත්තු අතාරින්න වෙනවා. අවවාදයට බොහොම ස්තුතියි. අපිට අපව වෙන්න වෙන්නේ නෑනේ. ඒකනේ කියන්න ගියේ. Ah! Ah!

නවතින්න. ඇයි මොකද ප්‍රශ්නේ පීචස්ද මොකක් නෑ මොන පීච්ද මට මොකද අමුත් අත්දැයිනවා ඔට බඩගිනි ඇඟට පලනෑ අර්තියට පලතුරු එපා මැනී මමනං හිතන්න ඇක හොඳ වැඩක් කියලා අනිත්තක ඕකෝයාගේ සෙල්ලම් පිටනිය නෙවෙයින හැයි <laughs> ඇයි අහිතුවද මේ පුංචි පලතුරකට මං බයවෙයි කියලා දැන් දැක්කනේද සිද්ධ වෙච්චදේ මැනී අපි බැරුණොත් එහෙම ඒක ඔයාගේ වැරද්ද. අපෙන් පහර නොකා යාළුවෝ නිදහස් කරනු. ඉවසු ඇති මම මේ පැලේ මුලින්ම ගලවලා දානවා. එහෙම කළොත් ඔයාගේ යාළුවෝ ටික හැමදාම හිර වෙලා ඉඳී. මොනවා? ඔව් ඔයා නිකන් හොඬ වැලේ කුණු ගා ගන්න නැතුව ඉන්න. මං ඒගොල්ලන් එළියට ගන්න දිරවන්න කලින්. දිරවනවා කිව්වා. උපරිම ඔන්න විනාඩි තුනක් යයි දිරවන්ඩ මාත එක්කනට විනාඩි පහක්යයි මහතගතිය බවුලා කියල මගේ ගෙහෙමත වෙනවන වෙයි මංකිව හෙම දෙයක් ගැන නෙවෙයි මටත් එතකති අත්තරෙනවා බේරගන්න අනේ මං කරන්නකෝ ඔන්න දැන් වෙලා වැැවිල්ලා බක්සූදානම්. කවුද දන්නේ මහත. Oh! කිව්වනේ. මලක් ඇතුලේ ඉරගෙලා හිටියා. හරි චෝක්. එයාට කතා කරන්න. අපි බේරගත්තට ස්තුතියි. බක් අර ලොම්ගුලිය හොයාගෙන අපිට උදව් කරන්න බැරිද? අපිට මොන එකකට උදව්? නෑ අපිට උදව් ඕනේ. ආ හොඳයි. මං උදව් කරන්න. හැබැයි මගේ නීති තියෙනවා. පළවෙනි නීතිය. බක් කියන දේ හැම වෙලේම අහන්න ඕනේ. දෙවනි නීතිය හැම වෙලේම පාර මැද්දෙන් ගමන් කරන්න ඕනේ. තුන්වෙනි නීතිය තමයි. බඩේ අමාරුව තියෙනවා නම් පේලිය පිටිපස්සෙන් එන්න. ඉක්මන් කරන්න යන් යන්. අපි හැමෝන්ගේම මොලේ පරීක්ෂා කරගන්න ඕනේ. ඒක තමයි හතරවෙනි නීතිය. යන් ඉතින් යාළුවා හොයන්න. වෙන්න එපා. දරුවනේ. බය වෙන්න එපා මට කරදරයක් නෑ. අපිට බේරෙන්න පුළුවන්. මේ වැනිල්ල නවත්තන්න වමනට වගේ. දැක්කනේ යාපිය බිබින් තියෙනවා. පක්ෂ සිද්ධ ගිලින් නැති කියලද එමනත්තඟ පයොත්තිලි රෝඩිද මොනොද මේ කියවන්නේ සිල්ලක් නෑ හරිම කලබලයි බොහොම නපුරුයි බයකයි අපි වත් අල්ලගන්න <laughs> ඒ අංගන මගේ පාරෙන් කිව්වම හෙන්නද අංගන මට යන්න දීලා මංයා වඳුරන්න දළම්බෝ කාලේ ඉඳලා ඒ දවසල පුදුම කැතයි. එතකොට ඔයා මේ ජීවත් වෙන්නේ කැමැත්තෙන්මයි තනියමද ඉන්නේ කිසිම බැඳීමක් නෑ ඔව්වනේ හරිම සුන්දරයි යාළුවොත් නෑ තරහකාරයොත් නෑ තනිකට ජීවිතේ බොහොම සැපෙන් සනීපෙන් ඉන්න පුළුවන් ඔයාට ඇහුණද මටත් ගැලපෙන්නේ මෙහි හලෝ දැන් මට මේ කතා කරන්න වෙලාවක් නෑ ඔව් ඔව් බිසි මම මේ මැරිච්ච සතෙක් හොයනවා <laughs> ඔහු ඒගොල්ල මගේ පස්සෙන්මයි එයාලා හිතන් ඉන්නේ මට පිස්සු කියලා <laughs> දැන් අපි මේ මරණේ සානුවට ඇතුළෙන් හදන සිග්නල් ඇතුළේ කට්ටි මෙසේජ් එකක් තියන්න හරි හරි ඉතින් මාත් එහෙම තමයි වාර තේරෙන්නේ නැද්ද තියන්නක් බයි බයි හරි දැන් මගේ පස්සෙන් එන්න ටික දවසකින් ඔයත් මේ වගේ වෙයි මෙතට මරණේ සානුව කියන්නේ අපි මේකට මුලින්ම කුණු කානුව කියලා නමත් දැම්ම හරිගෙන හැමෝ මේකට හිනාවෙන්න ගත්තා දැම්මොකත කරන්නේ මුලින්ම නෝනයන්න නෑ එයට ඕක යන්න හොඳ නෑ කට කට කට කට කට පලවෙනි නීතිය මතකද කට මොනෝදන්නේ මේ හිතන්නේ ඔයාලට හොඳ මතකයක් තියෙනවා නේද බක් කියනදී හැම්විලේ මහන් ඕනේ ඉස්සරහ බලාගන්න අනිතික හෙලවෙන්න එපා අදවදයක් තියෙන විසදුම තියෙන හුස්ම ගන්න එපා මොකද මැර විෂදුන් තියෙනවා මම මුලින්ම කිව්වනේ මෙතන භයානක කියලා ඉන්න ඔන්න අලි ඔය හොඳින්ද ඒක අනේක හරිම ශෝක් හොඩයි දැඟති ගනිකත්ය ඉක්මට ගොඩවෙන්ඩ ඉක්මන් කරන්න. කලබල වෙන්ඩ එපා! ඇත්තට මෙතර මේ පොඩි තාක්ෂණක ගැටලුවක් ඇති වෙලා හුස්ම ගන්නතු ඉන්ඩ මට අන්තවත් විසන හුස්මගත්තා මම තුස්මගත්තනේ ඔයාගේ කටහඬ විහිළුකාරයෙක් වගේ. මගේ ඔයාටත් ඒක උඩ වෙලා තියෙන්නේ. <laughs> හරි ඔන්න එහෙනම් පටන් ගමු. 1යි 2යි 3යි. නටමු ගයමු සතුටු වී. ඔලට පිස්සුද? <laughs> මේක විසායයක් නෙවෙයි. ආ? <laughs> මේ ආනවල හිනාව නවත්තන්න. හිනාව නවත්තන්න. මට්ටියටම කියන්න. මොකද දැන් නීතිය? එයාලා හිනා වෙනවා විතරනේ. ඇයිව තරහින් ඉන්නේ? මෙන්න ඉන්න හිනා වෙච්ච කට්ටිය. ආ හිනාව නවත්තන්න. මේ කාර් ජොලි වැඩේ. අපි ආවේ සිද්ධ බෙල් ගන්න. ඒත් වෙලා තියන්නේ හිනා වෙලා මැරෙන්න. මන්න සිද්ධ කැමතිව නෑ. කවුද අනේ ගඳයට කැමති? අපි මේ කරදරේ දැම්මට ස්තුතියි. අවුරුදු ගානකින් මේම හිනා වෙලා නෑ. ඒ වගේම අපේ රංචු අතරලා ගිය එකටත් ගොඩක් ස්තුතියි. ඕක නවත්තනවා ඕගලන්ට තේරෙන්නේ නැත්තේ ඕගොල්ලෝ මැරෙන්න යන්නේ මට තමයි හැමදේම කරන්න වෙන්නේ <laughs> මංහිතන්නවට අපි කිපු දේවල් ඇහෙන නැතුව ඇති. මට හැම දෙයක් මැහුණා. හාරි එහෙමද. ඔයා මගේ ඇඳ දෙමුවද ඒක පුංචි විහිලුවක්. හරි ඒනම් දැන් අපි යමු. ඇයි අපිට අරයවෝන වෙන්න නැද්ද. කෑම ගෙනවා රස කර කර කන්න ළමයිනි ඔයාල එලුල් කෑවේ නැත්නම් එහෙම කොහොමද මේ වගේ ශක්තිවන්ත ඩයිනෝස කෙනෙක් වෙන්නේ එපා මං ඒගොල්ලන්ට පුරුදු කරන්න එළවලු කන්න එතකොට ඉතින් ලෙඩ හැදෙනවත් අඩුයි පේන්නේ නැද්ද මං ඉහෙන් වහින රෝගයක් නැතුව අපූර්වට ඉන්නවා තේරෙන්නේ නැද්ද? මං කියන්න යන්නේ හොඳ දෙයක් ගැන. නෑ නෑ නෑ ඔයාලට මේක කන්න බෑ පැටියෝ. මෙයාගේ පිහාට වැඩි. මස් අඩුයි. පළවෙනි. නෑ නෑ මේ වගේ පණ පිටින් සතුන්ව කන්නේ නැහැ. ඔයා යන්න. ඉක්මන් කරලා පියාඹල ඈතට යන්න. ඔයාට පියාඹන්න බැයිද පැටියෝ? මට වැරදුනා. ඒ ඔයා කොහෙද යන්නේ? ඔහමද ප්‍රශ්නයක් ආවම මූණ දෙන්නේ. පැනලා ගිහිල්ලා බෑ. මං කියන දේවල් තේරෙන්නේ නැද්ද ඔයාට? මං එළවලු කන්න කිව්වහමත් ඔයා කරන්නේ ගොරෝන එක. මං මොකක් හරි කියන්නවහමත් ගොරෝනවා. මෙහෙම ගියෝ කිසි දෙයක් කරන්න බෑ. මං කිව්වේ ඕක තමයි හැම එකටම උත්තරේ. ඔයා මොනෙහෙකටද බයවෙන්න පොළොවෙ ඉන්න ලොකුම සතා ඔයානේ. Ey bozuldu. É, é. Ah. Ah. Ah. ඔයාලට නම් බේරෙන්න හම්බ වෙන්නේ දවල්ට ගමන භයානකයි. ඉතින් රැයට ගමන තවත් භයානකයිනේ. අනිත් එක ඉතින් පාර වෙන්නන්න ඉන්න පිස්සු වැඩිච්ච කෙනෙක්නේ. ඔයා කියන්නේ බක්කේනද? එයාට නම් පිස්සු තමයි. ඒ මට පිස්සු නෑ හරිද? අනේ මොකට කියනවද? අනිත් එක හරි ගණයි. මොකද කිව්වේ? ඉන්න හොඳ පාඩමක් උගන්න එයාගම කකුල කඩාගන්න හදනවා. දැන්වත් අපි යමුද? මොකක්? මේ රෑ ගිහිල්ලා රූඩිගේ බඩේ නවතින්දට හදන්න අප මට නම්බ මෙයා කියන කතාව හරි අදරයට අපි මෙතන නැවතිලා පහුදාට යන්න හරි දැන් කාටද බඩගෙන මට බඩගෙන කාට වහන ඔයාට කෑම වැඩක් නෑ මං එතන නැවතුනා පිටිපස්සේ මා විශාල ගල් පර්වතයක් කොහේටවත් යන්න බෑ ගල් පතුරක බොහොම භයානක තැනක මං හිර වෙලා හිටියේ මගේ ඉස්සරහා සුදුම සුදු භයානක රාක්ෂියෙක් හිටියා බලන්න උනේ. ඒත් මං මැරුන්න. මට මගේ ජීවිතයේ වැදගත්කම තේරුණේ මරණයට ගොඩක් ලං වුණාට පස්සේ. රූඩිමාව ගිල්ලට බඩට යන්න කලින් එයාගේ උගුර තිබිච්ච රෝස පාට කොටයක් මං අල්ලගත්තා. ඊට පස්සේ මං ඒක එල්ලිලා හිටියා. එල්ලුණාට පස්සෙත් මම නිකන් හිටියේ නෑ. පස්සට ඉස්සරහට පස්සට ඉස්සරහට පුළුවන් තරම් හයියෙන් පැදුනා ඉස්සරහට පස්සට. හ්ම් අයිතරයක් ඉස්රාට පස්සට ඉස්රාට පස්සට ඉස්රාට එදාමට ඇහැක් නැති වුණාට මට ලැබුණ මෙන්න මේක ඒ රූටික දත්ත ඕමයි oh අර පරණ කියමනකුත් තියෙන්නේ ඇහැට දටක් කනට නහයක් නායට කටක් කට මට ඒක හරිට මතකනෑ කමන්න ඕන එකක් වෙච්චා වෙනේද ඔයාලන් සුපිරිමුකටියෙක් මොකටින්ගෙත් මොකටියා මුගටියන්ගෙත් මුගටියා ඇයි එයා දක්ෂයි හරි දෙම ඔගලට කියලා දෙන්න සිප්ි කරුදක පාවිච්ච කල භයනක ඩයිනෝසර් කෙනෙක් මෙල්ල කලේ කොහොමද කියලා හොඳම යතුමානන හෝ හෝ හෝ එකරයකට එක සුරංගනා කතාවක් ඇති එලි අපි ගිහින් නිදාගම කියන දේ අහන්න ඕනිනේ ඒමනම් දැන් හැමෝම නිදාගන්න මම මුර කරන්න ඕ නැබත් අපි මුර කරන්න අපි කොහොමත් රෑ කාලේ හැසිරෙන සත්තුනේ. ආ. ඔව් අපි තමයි රෑ කාලේ රජුරෝ. සුබරාත්‍රයක් රෝඩි. කොහාද යන්නේ? පරිස්සමෙන් නිදාගන්න. හෙට අපිට ගොඩක් වැඩ තියෙනවා. කෑම හොයන්න, දඩේ මේ යන්න. යාළුවෝ නැතුව පාළුයි. එයාලට මාව මතකත් නැතුව ඇති. මං දැනගත්තවා හිත හොඳ කෙනෙක් කියලා. Many? Eddie? Manny? ඇයි <gasps> මොකද ඕනේ ප්‍රශ්නයක් නෑනේ මට ඕනුනේ ඔයා පරිස්සං ඇති තැනක නතර කරලා තියන්න. ඒත් ඔයා දැන් ඉන්න ලෝකෙ බැහානකම තැනක. මැනි එක ඔයාගේ වැරද්දක් නෙවෙයිනේ. දැන් අපි දෙන්න ගැන විතරක් හිතලා බෑ. සිද්දු බේරගන්න ඕනි. ඔව් ඒත් මං එයාට හොඳ යාළුවෙක් උනේ නැහැ. ඒකයි මට දුක. හොඳ යාළුවෙක් වුණා නම් ඔයා මොන විකාරයක්ද කියවන්නේ? ඔයා ඔයාගේ ජීවිතේ නෝනගේ ජීවිතේ බබාගේ ජීවිතේ අනතුරේ දාගත්ත නේද? ඇත්තට මෙයා හොඳ සැමියෙක් තාත්ත කෙනෙක් නොවනට හොඳ යාළුවෙක් වගේ. Oh, Freunde. Ammutus Wundergänger. මේ සුවඳනම් හරියට කුණු වෙච්ච සතෙක්ගේ වගේ. පල් වෙච්ච දියසෙල් සුවඳකුත් එනවා. ඒ කියන්නේ සිඩ්. හොඳට අහගන්න. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ අපරාධයක් සිද්ධ වෙච්ච තැනකට. හැම තැනම ලෝම. කාලා සූප්පු කරපු කටු. එතකොට මේ මොකද්ද? ආ! එළවලු. ආගන්න සිද්ධිය වෙච්ච හැටි ඩයිනෝසර් සිට්ට පාර දෙනවා සිට් එලවල වලින් ඩයිනෝසර්ට පාර දෙනවා ඩයිනෝසර් පරදිනවා ඉතුරු වුණේ එලවලු ඔයාට විකාරද සිඩ් නපුරු නෑ එයා නිර්බීතත් නෑ හරි දැන් ඩයිනසෝ කොහෙද හොඳයි ඒකත් ඇත්ත දෙවනි නිගමනේ ඔන්න සිට් එලෝලු කතා ඉන්නවා එතකොට ඩයිනෝසර් සිද්ව කනවා අන්තිමට ඩයිනෝසර් එලෝලු ටික පාගෙනවා ඉතුරු වෙන්නේ එලෝලු බග් ඔයාගේ මොලේ අවුල් වෙන්න ගත්තේ කොයි කාලෙද මීට මාස තුනකට කලින් මන් දවස කුදේ හැරනකුට අන්නාසකෙඩියක් අසාද බැදල ඒක කැත අන්නාශිකෙඩියක් ඒත් ගතිගුණ හරි හොඳයි බක් මංහිතන්න යට මේ හෝඩුවාව මගේ ඇරිලා හරි යාළුව තාම ජීවතුන් අතර ඇති ඒත් කාලෙකෙති රූඩි ඉන්න එයාගේ ළඟමයි බොරු මේ හන්ඩ මේ තමයි බොරුවලේ ගල්පතුරු පාර දැන් ගල්පතුරුත් ඉතුරු නෑ වගේ Oh! Yeah. එක පේලියකට එන්න අපි යන්න ලාවා ඇල්ල ළඟට මොකක්දේ සත්තේ ඒ තමයි හුළඟ එය අපිත් එක කතා කරනවා මොනාදයක් කියන්නේ අනේ මන් දන්නේ මං හුළම් භාෂාව දන්නේ ආ ආ එලි හරි යමු මංගෙන බැවින්න එපා මං හොඳින් එලි එන්න මේනි එහා පැත්තට පනින්න මින්නෑලි අපි ඉක්මන්ට එනවා නෙමෙයිනේ. හොඳ පරිසරය දේශගුණෙත් හොඳයි. හොඳ ඥාතියෝ. රෝඩි. රෝඩි? පේරගඩියෝ! ඩයිනෝසර් කෙනෙක් කොහොම කෑ ගන්නව ඇහුවමයි. ඒ සිඩ් එක්මන්ට යන්න ඕනේ. මැනි! අන්නාසි! අන්නාසි කිව්වා? එයයිවට කැමති. දෙලුම් දොඩං කෙසෙල් ගෙඩි එය පළතුරු වට්ටයක් මඉල්ලනවානේ අයියෝ මතක් වෙන්නේනේ පීචස් පීචස් පීචස් මගේ පැටියා එයා එන්න ලෑස්ති මොකද ඒකැනමේ දැම්ම පැටියන්න ලෑස්ති අපික් මනුට යන්න ඕන වෙන වෙලාටන කලබල වනේ බොරුව නොන්නන් එන්න දෙන්න එයාට කවුලරි ගහන්න ඔන්න මං කලා කලබල නොවන්න අපි එනවා දැන් කරන්න තියෙන එක දෙයයි ඒ මියෝ දෙන්න එනවා මාත් එක්ක ඔය අපි එනකන් එළිය බලා ගන්න ඕනේ මොකක් ඔයාට එම යන්න බෑ එයා ඉන්න ගල්පතුරක්කුට මතක නැත දෙවනි නීතිය පස්වෙනි නීතිය තියෙනවා දෙවනි නීතිය අවශ්‍ය වෙනවා කියලා කාන්තාව සම්බන්ධ වෙලාවක එහෙම නැත්තම් පුංචි බලපටව අනික මං ওই නීතිය හදන්නේ මගේ හිතට එන හැටි ඒක වෙන්න පුළුවන් ඒත් මේ වෙලාවේ මැනි කලබල නොවී ඉන්න මං ඔයාගේ පස්සෙන් ඉන්නවා ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරියි කොල්ලන අපි යමු අපේ නංගි හොඳට බලාගන්න ඕන තේරුණාද පරිස්සමට මේ මොකක්දර පස්සෙන්ගෙන කතාව මන කැමති මූුණට මූුණ හම්බවෙලා පේස්ට පේස් ඕන ප්‍රශ්යක් විසඳගන්න අප ඉක්මට යමු හරි හරි බයවන දෙයක් නෑ තාත්තා තාත උඩට එනවා ඇත්තම කිවොත් පැඩියෝ ඔයා තෝරගත්ත පුදුම වෙලාවක්. සූදානම්ද සූදානම් තුමනි විශ්වාසද එහෙමයි තුමනි මැරෙන්නත් පුළුවන් ආපහු ඒක පොඩ්ඩක් අහනවද ඔන්න මෙහෙට එනවා ඔබින්නවා ඔතුමානනි කලිනුත් මෙහෙම ගිහිල්ලා තියෙනවද නෑ මේක තමයි පළවෙනි වතාව යම් යා යන්න යඉන්නවා. එලි! මැනී! මං එයාලකට යන්න ඕනේ. මේ යන්න. මං එලිව ආරක්ෂා කරන්නම්. ඔයා මේගොල්ලෝ ගැන බලාගන්න. මැනී. එයාලා එලි ළඟට ගියොත් එහෙම එයාව බේරගන්න බැරි වෙනවා. හොඳයි. එහෙම කරමු. මගේ වැඩ මං මෙතරට ආවේ පැන පැන පැට පැන පැනපනාවටකමක් නෑ මට ළමෙ කම්බෙන් යන්නේ ඕ ඇත්ත ඔය හොඳින්ද මං හොඳින්ද ඔය දන්නද ළමෙ කම්බිරකට තින අමාරුව නෑ ඇත්තරම දන්න ඒත් මැනි දැගෙනවනේ දියකෝ මට දැම් බයයි වගේ ඔයාගේ අතල්ල ගන්නද ඔවු කමක් නෑ ගොඩක් අමාරුයි වගේ. කමක් නෑ අත අල්ලගන්න. එල්ල කිරි නෑ සී ඒකමන් දන්නවා එල්ල කිරන ඉස්සෙල් අපි සිට්ව බේරගෙන ඊට පස්සේ එල්ල කිරි බොමු බොකක් අතේරෙන්න්න යම සිටින් අර පැත්තේ නවතින්න කියනවා අරයට එක්සරයක් කිව්වම වද නොදී යනවා Ugh! කිසි දෙයකට බයවෙන්න එපා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැඩේ හොඳට සිද්ධ වෙයි. ආ. විනාඩියක් ඉන්න. ඔයා හොඳට හුස්ම ගන්න. ආ. මං කිව්වේ හොඳට හුස්ම ගන්න එක තමයි වැදගත්ම දේ. අනර පතුරන්ට ගන්නවා. වමෙන් යන යානයට පාර දෙනවා. ළඟට වෙනවා! මාර දෙනවා! අපි වෙන දවසක පළමු කුරුල්ලෝ! දැන් අපිට පුළුවන් ගිහිල්ලා අරව බේරගන්න. අපිට පාරක් වැදුනා අපිට පාරක් වැදුනා යානේ පාලන කඩාවැටෙනවා. වැඩේ හරියන්නේ නැහැ වගේ. මෙන්න මේ වල්ල ගැඩ අපා පුදුම් මාළුකටක් නැතිෙන ඇත්මයි එයනං හරි අමුතුයි අනේමට බයයි පනේ නැගෙනෙනවා මොකත කරන්න ටයිටවා මේ තමයි සිත්ගේ ජීවිතේ අවසාන තප්පරය. ඇයි මම? මම තින්ඩෝ. හරි හරි බය බය කරන්න කියනෝනේ දැන් කවුද මේක පාලනය කරන්නේ? මගේ ළමයි! අඩු ගානේ මට යනවා කියන්නත් බැරි වුණා. එයාට පුළුවන්. තල්ලු කරන්න. තල්ලු කරන්න. මට ඒක සරයක් හයියෙන් තල්ලු කරන්න. මං කිව්වා ඔයාට තේරෙන්නේ නැහැ මේකේ තියෙන අමාරුව. කමක් නැහැ. අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳගමු. ආ මීට වැඩිය හොඳයි ඔහලා වඳ වෙලාම කියන්න. මට කරකැවිල්ල වගේ. මැනි ඉක්මන් කරලා එන්න. ඔයා දැන් ළඟම ඉන්න ඕන වෙලාව. ලස්සනයි. මංහිතන්නයට හොඳම නම එලි පුංචි එල්ලි. ඊට වඩා හොඳ නමක් තියෙනවා. පීචස් පීචස් ඒක හොඳයි මෙයා සුමුදුයි බෝලයක් වගේ හරිම ලස්සනයි. පීචස් මම තසයකට. මොකද චන්ඩි අඩන්නේ? නැනන අර අන්තිම සතා මගේ ඇහැට කෙටුව ඒකයි. ඇයි මට කියලා හිතා පපුුවක් නැද්ද මංගෙනවා අනසිීඩ් අනේ පුතේ ඇයි ස්පේෙන් නැද්ද නෑදුවේ ආ කෝමට පැටියෝ ඔයාට මතකද මං ඔයාගේ සිත් මාමා ඇත්තම කියනවනවා හරිම ලස්සනයි හරියට රෝස මලක් වගේ ඇලපු අතක් නෑ අම්ම වගේමයි කොච්චර දෙයක්ද මැඩි ඔයාගන ගඩප ඔයාගේ හදවත ලස්සනයි ඔයා පොවාපික කොච්චර දෙයක්ද මට මෙම කියන්න වෙයි කියල මං හිතුව නෑ ඔයන්නතුව පාලුවෙන් හිටියේ මගේ ළමයි ටිකත් වෙතන හිටියන ඔයාට සෙල්ලං කලන්න තිබුණා ඇ කුක්කුක්කු මං කලින්ම හිතාගෙන හිටියාන්න නෑ කියලා මත් හිතුවේමයි මට පවුලකාගේ අමතක වෙලා තිබුණේ මොකද කියන්නේ දරු පවුලක් කදාගන්න කැමැත්තක් නෑ පූ හොඳ එන යාලුවනේ දැන් ඉතින් අපට ගෙදර යන්න පුළුවන් අපි තැනටාවා. මෙතනින් තමයි ගමන පටන් ගත්තේ. හරි ශෝක් ගමන. ඕන්නගතින් ආයිසරයක් ගන්න පුළුවන්. <laughs> මට ඒගන්න විශ්වාසයක් නෑ. <laughs> හරි හරි ඔයාට වෙච්ච කරදර ගැන තාම මතකයි නේද. <laughs> හොඳයි එහෙමනම් බක් මෙතනින් නවතිනවා. ඔය හිටි නැත්තන් අපි අනාතයි. ඕකෙතින් කියන්න දෙයක් හරිම විනෝද දවසක් අද. තාම වැට ඉවර නෑ වගේ. Huh? කොහොමද රූඩේ? එනවා ඇවිල්ලා මේක ගන්නවා. ඕගොල්ලෝ දුවන්න අර ගුහාවට. දොරුවත් එක්ක ඉන්න. හරි, ඔයා යන්න. ඇයි බයද? දැම්ම මැද්දෙන් ගත්තා තව එක වටයයි. අදින්න ලෑස්තිද? ඊළඟ වතාව මීට වඩා අමාරු වෙයි. මෙයා වැඩි වෙලා ඉන්නේ නැහැ. ඉක්මන් කරන්න අපි යමු. පොඩ්ඩක් ඉන්න මාත් එනවා. මෙහට එන්න පුතාලා තුක ගමනක් ගිහිල්ලා දැන්වල ගෙදර ඇවිල්ලා ඉන්නේ ඔයාලා ලොකු මහත් වුණාම භයානක නපුරු ඩයිනෝසල වෙන්න හරියට අම්මා වගේ අම්මා මගේ පැටවු ටික හොඳට බලා ගන්න අම්ම කෙනෙක් සිීට් ඇත්තද මංවාගේ ළමය බලාගන්න ඒක නම් වෙන්න ඒකට බයවෙන්න දෙයක්නේ හරි ඒගෙන මං හිතල බලන්නම් මොනව හිතන්නද එයා ගිය දැම් මෙහිනම් කායකද හැපෙන්නේ එච්චර හිතන්න දෙයක් නෑ දැන් අපිත්ත කියන් ඔයා කියන්නේ උඩට යන්න මං ආපව් යන්න නෙමෙයි ආවේ මෙහට ඇවිල්ල ගොඩා කල් නිසා දැම් මේක මගේ ගෙදර වගේ අනි කොහ ගියාට මටයි කියලා රංචෝකුත් නෑනේ ඉතිං අපි දිහ බලන්නකු සාමාන්‍ය රංචෝක වගේද පේන්නේ සද්දෙ ඉක්මං කරන පිචස් එයා තාම ඉන්නවා බක් මම මේ හරි දන්නවාද මේ ලෝක හැමදාම පොළො යටම තියෙන්න ඕනේ එයාලව හොඳට බලාගන්න කියන දේ හැමදාම අහනවා පොටකින්න හ්ම් හැමෝම හොඳින් නේද? එතකොට කෝබක් දුක් වෙන්න එපා. එයා ඉන්නේ එයා කැමතිම තැන. ඔයාට විශ්වාසද? මොනවද මේ කියන්නේ? කාටවත් බෑ යට මොකුත් කරන්න. ඇත්තටම මට දුක රූඩි ගැන. පිළිගන්න පුංචි පවුලක් කියන එකට ඔයා ගැලපෙන් නැහැ කියලා. ඒත් ඔය කියන ඕනම දෙකට මං කැමති. මං මෙහිනියන් නෑ යාලුවා. අන්තිම හුස්ම හෙලන්නේ ඔයාල එක්කමයි. පොඩකින් මං කතාව ඉවර කරෙලෑ තව කියන්න දේවල් තියෙනවා. මං කෝමදට පෙන්නන්නේ මං ශක්තිමත් වගේම ගොඩක් සංවේදී කියලා. ආව්! ස්තුතියි. <laughs>

එපා පැටියෝ. ඔයා දැන් ඉන්නේ හිම යුගයේ.